මම දන්න අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිහා බලපුවාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීමක් තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපති හිටපු ජනාධිපතිතුමාගේ ක්‍රියාකලාපය. ඉතින් එතුමාට අවශ්‍ය මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරද්දලා එක්සත් ජාතික පක්ෂයට බලය දෙන්න නම් එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක එක්ක වුණත් වෙන්නේ ඒක. එතුමා වෙනම කඩාගෙන ගියත් වෙන්නේ ඒක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වේදිකාවට ආවොත් මේ රටේ සුළු ජාතීන් විතරක් නෙමෙයි බුද්ධිමතු සියලුම දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධ ඡන්දෙද. එතනින් ඔබට කියලා එතුමා මේ පක්ෂය කඩලා වෙනම ඉල්ලුවොත් වෙන්නේ ශ්‍රී ශ්‍රී නිදහස් පක්ෂය විනාශ කිරීමේ වැඩපිළිවෙලට එතුමත් දායකත්වය ලබලා දෙනවා. ඉතින් එතුමාට මේ පක්ෂයට ආදරය නම් කරන්න පුළුවන් හොඳම දේ ටික කාලයක් පැත්තකට වෙලා මේ මෛත්‍රීපාල සිරිසේන මන්තුමාට දීලා තියෙන පක්ෂ නායකත්වය එතුමාට සුදුසු හොඳ වැදගත් පුද්ගලයන්ට නාම යෝජනා දෙන අවස්ථාවක් අද එළඹිලා තියෙනවා. එතුමාට විතරක් නෙමෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් පුළුවන් වෙන්න ඕනේ හොඳ වැදගත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් දාලා පාර්ලිමේන්තුවට යවනකොට පිරිසුදු මිනිස්සු ටිකක් එතනට යවන්න.